දේශනාව පවත්වන දේශකයන් වහන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පිළිගතුනි අපි ඉත්ත ධම්ම සූත්‍රයයි අපි ගිය පාර ආරම්භ කළේ එතකොට ඉත්ත ධම්ම සූත්‍රයේ කොටස් 10ක් මම ගිය පාර කොටස් 10ක්. ඒ කොටස් 10ේ දැන් එක්තරා ගුණයක් මම අවසානයේදී පෙන්නවා මේකේ එක්තරා ගුණ වීමක් මොකක්ද හැම පැත්තෙන්ම සුවයගෙන දෙන අයිතිවාසිකමක් ලැබීමක් ගැනයි මම එදා පෙන්නේ. ඒකට ස්වර්ග නාමයේ මතක් කරගන්න. එතකොට ඔය කියන හැම පැත්තෙන් සුවයක් ලබා ගැනීමට සම පැවතුම් ස්වરૂපයක අයිතිවාසිකමක් ලැබීමට ඔහු විසින් ජීවිතය තුළ මොන මොන ලකුණු පහළ විය යුතුයිද කියන එකයි දේශනාවේ විස්තරයට ගත්තේ. ඊට ඒ ගිය පාර ලකුණු තුනක් ඒ මොකද්ද භෝග වර්ණ ආෝග්‍ය කියලා කාරණා තුනක් පෙන්නවා අර කිව් නිර්මල අයිතිවාසිකම ලබන්න. ඒ බුද්ධජයගේ ආරම්භය මෙන්න මෙහෙම එකක් වේ යුතුයි. ඒකට මේ නිර්මල අයිතිවාසිකම කිව්වහම ඒක <clears throat> කුරුමානම් වෙන්නේ බුදුපසේ බුදුමහරහත් කියන ඔය කොටස් තුනට. ඒතකොට ඉන් මෙහා සෝහන් ආදී ආර්ය ඵලවලටපත් වෙච්ච උත්තමීන්ටත් ඒ ඒ සීමාවල් වල හැටියට අර අයිති ලැබෙනවා. එතකොට දැන් මේ ගියපාර කරපු දේශනාවේ විස්තර වෙච්ච කාරණා තුන භෝග වර්ණ ආරෝග්‍ය කියන මේ තුනේ මේ පෙන්වන්නේ මොකද්ද කිව්වහම අපි කියවා මේ පුජ්‍යලේකුට මේ ලෝකේ අයත් කරගන්න පුළුවන් යම් යම් අයිතිවාසිකම් තර සීමාවක් උඩ තියෙනවා. ඒ මුළු ලෝකෙම දේවල් යාට අයින් අයිති කරගන්න බෑ. නමුත් උට එක්තරා ප්‍රමාණයක් මේ ලෝකේ අයිතිවාසිකම් නොයින් දේවල් හිමි කරගන්න පුළුවන්. එතකොට උපභෝග පරිභෝග වශයෙන් බහ භෝග શબ્දය ආවේ ඒ තමාගේ ජීවිතය පරිහරණය කිරීමට ගන්නා ඒ පැවැත්මට සහය වෙන කරුණු ටිකක් කරුණු තමයි ඔය භෝග කියලා ගත්තේ. එතකොට ඔය භෝග යන શબ્දය එක්ක භාග්‍ය යන එකඟ මේ එකමුතුවක් තියෙනවා. භාග්‍ය කිව්වේ තමාට යහපත සලසන. දේවල් තමයි මේ භෝග නාමයෙන් වැටෙන්නේ. Tamanට යහපත සලසන. යහපත කිව්වහම එක එක්කෙනා යහපත තීරණය කරන පැති තියෙනවා. දැන් මත්පැන් බොන මිනිහා ඒකට අයත් යම්කිසි කොටස් ටිකක් පරිහරණය කරන කොටස් යත් එයාට ඒක ලොකු සතුටට හේතුවක්. නමුත් ඒ සතුට ඔහු හිතනවා විනා ඉතින් සතුටක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක තීරණය කරාට යාගේ නොදන්නාකම් නිසා ඒවා බොහෝ ගැටියට ඒක සැනසීමට හේතු වෙන්නේ නැහැ. නමුත් මේ මෙතන බොහෝ වශයෙන් පෙන්වන්නේ මොකද්ද? ජීවිතේ සංසා ගැනීමට උපකාර වන අයිතිවාසිකම් ටික. මිනිහා ළඟට එක්කනකම් කවදාකවත් බෑ. ඒ කියන භාග්‍යවන්ත අයිතිවාසිකමිය බුද්ධි විඳින්න පුළුවන් කමක් වෙන්නේ. එතකොට මේ ක්‍රමය අපි ඉස්සරහට දාන්න මේ ගේපාර සාරාංශය නිසා අපි කියනවා මේකට නිදසුන උදාහරණ. මොකක්ද? දැන් යම් කෙනෙක් භික්ෂු ජීවිතයටපත් වෙන්නේ දුක්ඛලින් මිදෙන්න. ඒකයි මූල පරමාර්ථය. වෙන කිසිවක් නැහැ. දුකින් නිදහස් වීම සඳහා කල යුතු දේ කර ගැනීමයි භික්ෂු ජීවිතේ පරමාර්ථය. එතකොට වාග්ය කියලා භෝග කියලා කිව්වේ ඒ භික්ෂු ජීවිතේ ගෙන යාම සඳහා ඔහු විසින් ඔහු ළඟ එක්කලා තිබිය යුතු ඒ භික්ෂු ජීවිතේ ශනසිනිදායක අයිතිවාසිකම දියත් කිරීමට උපකාර වන දේවල් ප්‍රධාන දේ මොකක්ද? ඔහු ළඟ සාමාන්‍ය ලෝකයා පිළිගන්න නැති බැරිකම් වලින් හිඳා කකා හිටපු මිනිහෙකුට මිනිහෙක්ගේ தත්තට ගියාම එයාගේ වාග්ය හැටියට නිවන් අවබෝධ කරන්න බැරි කමක් නැහැ යා. එවැනි අය බුද්ධ කාලේ හිටියා. නමුත් එයාට අර අත්හැර යාමට ඒ වගේ මෙයාගේ தත්ත්වය මේක සුසුකම් දුකීමට. එයා ළඟ යම්කිසි ඒ ලෝකී අයිතිවාසිකමක පුළුවන්කාරකමක් තිබිච්ච කෙනෙක් වෙන්න ඕන. එතකොට එහෙම වෙන්න ඕන මොකක් නිසාද? අර ඒව අත්හැරලා ගියාට පස්සේ ඒවා ගැන හිත යොමු වෙන්නේ. ඒවා ගැන හිත දුවන්නේ නැහැ. දැන් යා සමාජයේ ආශ්‍රය කරන අය ආශ්‍රය කළා සමාජ தත්ත්වය තේරුම් අරගෙන ඔය සමාජයේ තියෙන විවිධ දේවල් වල தත්ත්වය තේරුම් අරන් ඒ தත්ත්වයට ආවෙන් පස්සේ නැවත එයාට එවිකම් කරන්න ඕනකමක් වෙන්නේ නැහැ මොකද ඒව දන්නවා මේ ඔක්කොම අත්හැරලා ආවේ එපා වෙලා අන්න එතන එයාගේ භාග්යයි එයාට මේ භික්ෂු ජීවිතයේ මේ භෝගය එයාගේ අයිතිවාසිකම් සියල්ල උපකාර වෙලා තියෙනවා එතකොට අපි මේ පෙන්වන්නේ යම් කිසි උදාහර ක්‍රියාවක් කරන්න මේ ඉදිරිපත් වෙන පුජ්‍යලයා ගාව තිබිය යුතුයි අයිතිවාසිකම් වල සුසුකම් තියෙන්න ඕනේ. එසේ නැතු කරන්න බෑ. එතකොට <clears throat> ඒ භාග්‍යයේ පැත්තෙන් කතා කරනකොට එහෙමයි. ඒතකොට වර්ණය ගැන කතා කරනකොට දැන් භික්ෂු ජීවිතය. ඒ සාමාන්‍ය අනුන්ගේ ප්‍රසාදය දිනාගෙන අනුන්ගේ ප්‍රසාදයේ උඩ දිවි පෙරත රැකෙන තත්ත්වයක් මේ භික්ෂුවකදී. මිනිස්සු අප්‍රිය කරන පුජ්‍යලයාව. එයාට සිද්ධ වෙනවා භික්ෂුවක් වශයෙන් ඉඳගෙන රස්සාවක් කරන හම්බ කරන්න. හම්බ කළා ඔය කීයක් අතරින් කන්න. ඒකේ ගෘහස්ත ජීවිතේ තියෙන ක්‍රමය. ඒතකොට භික්ෂු ජීවිතේ එහෙම නෙවෙයි. අනුන්ගේ සත්‍තාව ඒ වගේම එකඟත්වය පැහැදීම මත වික්ෂුන් වහන්සේගේ ජීවිත දීප්‍රියත ගෙනියන ඒක ගෙන යාමට විශේෂයෙන්ම උන්වහන්සේ විකෘති ස්වરૂපකින් යුක්තව ප්‍රිය අප්‍රිය කරන ස්වરૂපයක් එහෙනම් උත්තර තියනවා නම් අර කියන මට්ටම ගෙනියන්න බෑ ඒ මට්ටම ගෙනියන්න බැරි ඇයි යා ලෝකයෙන් අයමක් ලබන්න පුළුවන් තියෙන ඉඩ කර වැහිලා යාගේ අර හැඩවලින් ඒක නිසා යාගේ වර්ණයක් අවශ්‍ය ඒ ගැන අප කතා කළේ නිදසුණක් එක්ක වික්ෂු ජීවිතේ. ඒකට ඒ කාරණා ගොනු වෙන හැටි. ඊළඟට නිරෝගී භාවය වශයෙන් කිව්වේ මොකද්ද? එයා ලෙඩෙක් කියලා ඕක කරන්න බෑ. ලෙඩයි කිව්වේ මේ දෙම්බිලිස්සාව උණ හැදිලා ඒව නෙමෙයි. ජීවිතය දුබලකමින් පෙළෙන ස්වરૂපයක් එක්ක. දැන් මම දන්නවා මේ රෝගී තත්ත්වයේ අභ්‍යන්තර හැඩයේ එක්තරා දවසක ඒ පුජ්‍යලේ ත්‍රිල් සමාදන් වුණා. දැන් අවුරුදු 30කට 35කට නෑ 40කටත් ඉතල එහා. ඒ පුජ්‍යලයා තව තුන් දෙනෙකු සිල් සමාදන්. ඒ එක පුජ්‍යලේ හොද්දට සස්සීකව හිටියා. සිල් සමාදන් වෙලා වැඩි වෙලාවක් ගියේ නෑ මිනිහා කකුල් පන්න නැතුව දන ගන්න. පස්සේ අපි ආව මොකද මොකද පන්න නැතුව. මම දන්නේ නැහැ මට. එකට පන්නේ. ඉතින් එයා සිල් පවර්ණ කළා ඊට පස්සේ. බොහොම හොඳට ආසන සුද්ධ කරනවා ජජපහට වැඩ. අර සිල් එක්ක ඉඳ යාට ලෙඩ. ඒක සිල් යාට ඇඟට එක ලෙඩක්. ඒක ඉතින් අර ඒ ඒ ස්වરૂපයන් ඔරොත්තු දෙන ශරීරය. ඒක කලාතුරකින් වෙන එකක් ඔය අපි කියන්නේ. සාමාන්‍යයෙන් ජීවිතේ දුබල නම් අර විදිහ උදාර ක්‍රියාවක ශාස්ත්‍රීය අයිතිවාසිකම ලබන්න පුළුවන් විදිහට ඒක කරන්න හම්බෙන්නේ. ඒකට දැන් අපි බලමු ඕක අනිත් පැත්තට ඔය අපි හොඳ පැත්තක් ගැන කතා කරනවා. දැන් නාට්‍යයක් නාට්‍ය හැඟුම් පාන පුජ්‍යලීකට ඔය තුනම අවශ්‍යයි. අනිත් එක පොල් කඩන මිනිහටත් ඔය ඒකට ගැලපෙන ඔය තුන අවශ්‍යයි. එයින් පෙන්වෙන්නේ මොකද්ද? මේ උදාර ලෝකයේ ඊටාම සස්වී ජීවිත රටාවක් සකස් කරන පුජ්‍යලයා තුල ඊට ගැළපෙන. ඒ අයිතිවාසිකම් මොහු තුල තියෙන්න ඕන. ඒ දුණා කරන වර්ණය වන්නේ කිවි ඒ කාරණයට ගැළපෙන එකඟත්වයේ දක්වන හැඩය ඔහු තුල තියෙන්න ඕනේ. ඒ වාගේ නිරෝගීකම් තියෙනවා. නිරෝගී කිව්වේ කාරණයට ගැළපෙන සිටිවිලි අවදි කළා හිතන් දුර්වල නොවි ඒව ඉදිරියට ගෙන යාමට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ මම දැන් කිව්වේ ගියපාර කරපු දේශනාවේ සම්පින්ඩ. ඒකට කෙනෙක්ගෙන් ඇහුව ගියපාර දේශනාවේ මොනවද තේරුනේ? මුකුත් එහෙම ගොනු වෙලා තේරුනේ නැහැ. වෙන් වශයෙන් ඒවා කරුණු කියාපියව වැටුණා. ඒක හරි. ඒ මොකද ඒක ගොනු වෙන එකක් නෙවෙයි ගොනු කිරීමට සහාය වෙන පැති තුනක් ඒ පෙන්වේ. ඔන්න දැන් මේ මේ පිළිවෙලින් එන කොටස් වල ඊළඟ කොටස ගත් ප්‍රශ්නේ. මුලින්ම සම්මුතිනාවට දැන් සම්මුතින සම්මුතින දෙකක්ම ගන්න. වර්ණය ආරෝග්‍යය කියන කර්ම දෙකම අතර ඉස්කලයන්ගේ ශක්තියෙන් පැහැරව තියෙන කම්ලියක් අවසර. එයාට ඒක පාලනයක් කරන්න ශක්තියක් නැහැ අවසර. ඒක නිරෝගීකමයි කියන එක පාලනය කරන්නත් බෑ, වන්නේ කියන එක පාලනය කරන්නත් බෑ. ඒක වගේම පිළිතුර දෙයක් අවසර. ඒක බලන්න. මොන මන්සකමක් මොන කෙනෙකුට උකට එයාගේ පාලනයෙන් බැහැර වුන් දෙකුත් එක්ක යකන්න වෙනවා. ඔව්. දැන් එහෙම අය මේවට එක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒවත් එකයි අර අර කාරණයට ගැළපෙන සිත අවදි වෙන්නේ. භෝගය, වර්ණය, නිරෝගීකම අරිට ගැළපෙන තත්ත්වයෙන් ජීවුනොත් පමණයි ඒකට එයා යොමු වෙන්නේ. දැන් මම තරුණ දෙන්නෙක් එක්ක කතා කරමින් ඇහුවා. කම්සලා. හොඳට ශරීර ශක්තියක් තියෙනවා. එතකොට ඇයි මේ සමාජීය බාහිර දෙයක ඇලෙන්නේ ගැම සම්බන්ධ වෙන්නේ නැතුව ඇයි මෙතෙන් රිංගුවේ? ඒ මොකද ඒ පුජ්‍යලයන් තුල තියෙන අයිතිවාසිකම් අර කිව් භෝගය වර්ණය නිරෝගිකම විශ්ින් දෙන අවදි වීම මොකද්ද මෙවැනි දෙයකට යොමු කරවීම අරව නැත්තම් එයා කවදාවත් වෙන්නේ නැහැ දැන් උගත්කම නැත්තම් බැංකුවක වැඩ කරන්න ඒක ගැළපෙන උගත්කම තියෙන පුජ්‍යලයා අනේ ගියා ගන්නවා අන්න ඒකයි මේ වෙන්නේ තේරුණානේ සත්‍යයි කියලා කිව්වර වසුරුපදාද කියන කියා බුදුහාමුදුරුවෝ දැක්කලා ධර්මයේ වටහා ගැනීමක් දැක්කා. එයාලම එකක්වත් සුසුකමක් තිබුණේ නැහැ. මොන පිළිගන්නේ? නෑ ওই මහත්තයා සුසුනුනාට දැන් අපිට අර හොරි කඩයින් අපි ගණන් ගන්න මේ නරකාදී යනවා යන්නේ කියලා නේද? නෑ. ඔය අභ්‍යන්තරෝ මේ කාරණියට ගැලපෙන සූසකම් බුදු බුදුහාමුදුරුවෝ බුදු වචින් දැකලයි එදා ඒ මනුස්සයාටමයි ධර්ම දේශනාව එල්ල කළ දේශනාව. ඒ මොකද අරයාගේ <clears throat> සුදුසුකම් අර ශරීරේ රෝගී තත්ත්වයක් අපිට පෙවුණා. අපි කතා කරනවා ඒක රෝගයක් ගැල්පෙන්නේ. නමුත් එයා මහණුනේ නැහැ. එයා සෝවාන් වුණා ඒක. ඒ සෝහන්කමට මේ කිසි බාධාක් උනේ නැහැ. සංසාරේ අර ඇවිල්ලා තිබිච්ච පුරුද්දට අනුව. අතන ඉස්සෙල්ලාම රෝගයෙන් නැහැ. වම්නේ නැහැ. ආරෝග්‍ය රෝගෙත් නැහැ. ඈ වර්ණයෙන් දුරෙත් නැහැ ආරෝග්‍ය හොඳින් දුරෙත් නැහැ පොතේ නැහැ පොතේ කියන හැටි තමයි අපි මේ ඒක ආරංචිය දැනගන්නේ. නමුත් ඒක අපි පිළිගන්නකොට ඒ අස්කොන් කඩලා හිටන් සූසු විදිය සකස් කරගන්න ඕනේ. ඒ මිනිස්යාගේ ඒ වෙලාවට අර කාරණයට ගැළපෙන සිතක් අවදි කිරීමට උවමනා කරන අඩුපාඩුවක් සහ ජීවිතය රැක්මට උවමනා කරන කිසිවක් එයාට අඩු වෙලා තිබුණා නම් බඩගින්නේ හිටියා නම් කවදාවත් වෙන්නේ නැහැ. එයා එහෙම ඒ தත්ත්වයක් නැහැ. ඉතින් මේ මේ පුජ්‍යලයා විශේෂ විශේෂ පුජ්‍යලෙක් වුණා එදා. මුල් සමාජයේ වකට හිටපු අය අතරින් අදත් එක ගණන් බලනවා නම් මම හිතනවා ඔය වෙන්නේ தත්ත්වයක් උදා කරගත්තේ ඔය <coughs> සුප්‍රබුද්ධි කියන මේ ඔය බුද්ධය විතරයි. කුෂ්ඨ රෝගිය. නමුත් මට තවත් කෙනෙක් ආව රෝගයයි. ස්වාමීන් වහන්සේ ආ තමයි කියනවා නම් කවදාවත් ඒ පුද්ගලයා ගුණවත් මාර්ගයට යොමු වෙන්නේ ඒ කියන්නේ ඊට අගුණ පැත්තට උමනා කරන තුනක් එක්කාසු වුණොත් තමයි ආයෙ පැත්තට යන්නේ. දැන් මහත්මයලා ළඟ මේ ඉන්න පිරිසේ කාගෙත් මේකට ගැලපෙන විදිහේ තුන එක්කාසු වෙච්ච නිසායි මේකට ආවේ. ඒකේ ඒ જાතියට දැන් රාකඩේට යන්න බෑ. ඊට ගැලපෙන සූසු ආකල්පයේ විදිහට නැත්නම් එන්නේ වෙලවනවා. ඒකට ගැළපෙන ආකල්පය එයා ගාව එහෙම තියෙනවා. ඒක නිසා මිනිහාව ඒකට බාර ගන්න. බැරිලා මෙහාට ආවොත් මේ හැය ඔක්කොම නැగిලා අද පන්ති තියන්න බෑ ඔන්න යමු කියලා එයයි. ඒ මොකද මේකට ගැළපෙන්නේ. ඒ ඒ දෙයට ගැළපෙන තාල වලට ගැළපෙන සංයෝග ඒවා වෙන් වෙනවා. ඉතින් මේකට මේ කිව්වේ ස්වර්ග කියන යහපත් අයිතිවාසිකම නිරන්තරයෙන් පවතින තත්ත්වයක් උදා කර ගැනීමට උවමනා කරන ජීවිත රටාවක් හදන්නයි මේ කියන්නේ. ඔක්කොම මහන්සි වෙන ඕක ලියා ගන්න. හොඳයි. ඊළඟට සීලය ගත්තා. සීලය කියලා කිව්වේ දැන් අපි සීලය ගැන ඉතින් බොහොම හැමගේ වචනයක් ඕක. <clears throat> බෞද්ධෙන්න සීලය කියනකොට. නමුත් මේ සීලය කියන එක කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයක් උඩ පවත්වන්න ඕනේ පවත්වන්නේ පැවතිය යුතුයි කියන එකයි මේ සූත්‍රයෙන් බුදුහාමුදුරු ඉදිරිපත් එතකොට කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය කියලා කිව්වේ මොකක්ද කිව්වේ? දැන් අපි බලාපොරොත්තු වෙනවා බාහිර ජීවිත මිනිස්සුන්ගේ සම්බන්ධතාවයක් ඒකත් එක්ක සීලයක් කරන්න බෑ. කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය කිව්වේ අර තමා ළඟ තියෙන සංසාරේ ගෙනාපු නරක පැවතුම් සංවිධාන කරන යම්කිසි ශක්ති විශේෂයක් අපේ ජීවිතවල කාගෙත් මේ ප්‍රත්‍යඥ සෑම දෙනා තුළම ඒ ශක්තිය ඇතුලේ තියෙනවා. ඒකෙන් තමයි අපි මේ රැඳිලා භවයේ ගමන් කරන්නේ නොයික් නොයික් දේවල් වල විචූරණ කෙරෙන්නේ ජීවිතයක ඒ ශක්තිය තුළ. ඒකට තමයි කාමය කියලා කිව්වේ. ඒතර අපි කාන්දම කියලා ඒකට නම් හඳින්නවා. එතකොට මේ කාම ශක්තියේ තමයි ඔය කියන සීල දුස්සීල කියන දෙකම කාම සත්‍යයේ එක්තරා මට්ටම් දෙක. එතකොට දැන් කලබල වෙනවා සීලය කියන එකත් එහෙම ඒ කාම ශක්තියෙන් කරන එකක්ද කියලා. එතකොට මේ සීලය කියලා කතා කරන්නේ සිතට ආපු යම් කිසි නරක තමාව අනර්ථයට තමාට අනර්ථයක් සිදු කිරීමට තරම් සමත් චිත්ත ආකාර 60ක් සංවිධාන කිරීමට උපකාර වන ශක්ති තමයි සිතත් එක්ක මිශ්‍ර වෙන්නේ හැම හැම අවස්ථාවකම අපි. ඒකට සාමාන්‍යයෙන් මෙහෙම කළා කෙනෙක් දිහා බලනකොටත් ඒ බැලීමේ ක්‍රියාව ක්‍රියාව ASCII ASCII තියෙන්න පුළුවන් තමාට දුක් ලබා දෙන චිත්ත ශක්තියක් කමිශ්‍රණයක් ඒ බැලීමේ ඒ යොමු වීමෙන් ඇති වෙන්න පුළුවන් කියන්නේ ඒ මේ සීලය ගැන කතා කරනකොට අර කාමයාගේ වර්ධනයක ක්‍රියාකාරීත්වයකුයි මේ දුස්සීලකම කියන්නේ. දුස්සීලකම කියන්නේ කාමය ශක්තියක වර්ධනයේ ක්‍රියා කරන අවස්ථා දෙක. එතකොට ඒ එකම කාම ශක්තිය එකම ශක්තියක් ඒ සාමාන්‍ය අවදි වුණ වෙලාව වගේ නෙවෙයි වචනයක් කියන මට්ටමට වැඩි වෙච්චාම ඒකේ බලය, ශක්තිය, පුළුවන්කාරකම, විපාක දීමේ සමර්ථකම ඒක වැඩි. ඊටත් වැඩි එම ශක්තිය ක්‍රියාව කිරීමේ මට්ටමට නැග්ගපු හැටියේ අර සිතේ උපන් තත්වයේ වගේ නෙවෙයි. ඒකට කියන්නේ ඒක මහා බලවත් කර්මයක් ඇටියට වෙන් කරනවා. ඒ தත්ත දෙකේ තමයි අපිව උත්පත්ති කරන. ඒ වගේම ඒ උපතේදී ලැබෙන්න තියෙන අර අහිතකර අයිතිවාසිකම් ලබා දීමට සමත් සංවිධානයක් කරන මූල ශක්තිය මේ දුස්සීලකමේ තියෙනවා. ඒකට මොන කර්මයේද කියලා කියනවා මේ මතක නෑ. හොඳයි. ඒක කර්මපතය කියලා කියන්නේ ඔබටයි. කර්ම කර්මපත කියලා වර්ග දෙකක් තියෙනවා. කර්මයෙන් කරන්නේ මොකද්ද? ඒ පාප ශක්තිය හදලා සංවිධානය කළා සිටේ එක්තරා ප්‍රමාණික ශක්තියක් අර නරකයේ මිශ්‍රණයක් එක්ක ලබා දෙනවා. ඒ ශක්තියෙන් උත්පත්ති කරන්න බෑ කෙනෙක්. ඒකෙන් වෙන්නේ ඒ අවස්ථාවට යායේ ඒ කාමයේ ප්‍රමාණය හැටියට දුක් විඳින එක. නමුත් උපත ලබා දීමට කර්මපතේ කියන தත්ත්වයේ හැදෙන්නේ අර කියන ඒ චිත්ත චිතකාම චිත්ත ශක්තිය වචනයකට මිශ්‍ර කිරීමේදී හෝ ක්‍රියාවට මිශ්‍ර කිරීමේදී ඇතිවෙන්නා වූ ඒකේ අංශක ප්‍රමාණයේ වැඩි වෙච්චාම අන්නේ ශක්තිය තමයි අපි උප්පත්ති කරන්නේ. එයින් පෙන්වන්නේ මේ දුස්සීලකමේ කියන්නේ කාම ශක්තියක වර්ධනය වූ අවස්ථාවක සිදුවෙන සිද්ධීන් වර්ග දෙකක් වචන ක්‍රිය. එතකොට මෙතන සීලවන්තකම ගැන කතා කළේ දුස්සීලකම ගැන නෙවෙයි. එතකොට සීලවන්තකමේ කියන එකේ ඔයින් බැහැර වෙච්ච ඔයට ප්‍රතිවිරුද්ධ ක්‍රියා තත්ත්වයක් තමයි සීලවන්තකම කියන්නේ. එතකොට මේ සීලවන්තකම සංවිධාන කිරීමට තමාට කල්යාර මිත්‍ර සම්බන්ධයක් අවශ්‍යමයි කියලා කියනවා. එතකොට දාර බුදුගුණ දේශනාවේදී උන්වහන්සේ ශාස්ත්‍රෘත්‍යයක් ගැන කතා කළා සත්තා දේව මනුසාන කියලා. ඔය ශාස්ත්‍රෘත්‍යය තනින් පෙන්වන්නේ මේ කල්යාණ මිත්‍ර. කියලා මේ පෙන්වන්නේ දෙකෙන් එක එක වර්ගයේ උදව්වක් ලබන පැති දෙකක්. එතකොට මේ කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ සෑම දෙනාම මා ඇතුළු මා කියමින් මේලා අහමින් කවුරුත් දැන් මේ අර ඒ ජීවිත தත්වයට රුකුල් දෙන කල්යාණ මිත්‍රයෝ මිත්‍ර සම්බන්ධ කල්යාණ මිත්‍ර සම්බන්ධයක් සකස් කරන අවස්ථාවක් මේ අර සුත්තමේ ඥානය කියලා හිතන් ඒ සත්‍යය ආලෝල ඉදිරිපත් කරන්නේ මේ තමා විසින් තමාගේ ජීවිතය යහමගට හරවීම සඳහා මේ මේ විදිහට ඔහු සංවිධානය වී යුතුයි කල යුත්තේ මේවයි බහැර කල යුත්තේ මේවයි ඒවා හැඩ මේකයි ආදි වශයෙන් දැන් මේ පින්නක් පිටිස මෙය අහගෙන ඉන්නවා එතකොට අර කිව් භාග්ය වර්ණය ඒ වගේම ආරෝග්‍ය භාව නිරෝගී භාවය තිබෙන පුජ්‍යලයන් නිසා මේ කාරණේ පුජ්‍යලයන් නිසා හොඳ ආකාර මේකට නැඹුරු වෙලා කිසි දඟලිල්ලක් නැතුව උදාකාර අවධානය යොමු කරමින් ඉන්න පුළුවන් උනේ අර කාරණා තුනේ සංයෝගය. ඒකේ බලපෑම. ඒ ශක්තිය. ඒකට ඒක පදනම් කරගෙන මේ අය දැන් ශීලවන්ත කමක ලකුණු අහනවා. දැන් කන් දීගෙන ඉන්නවා. මේ මොකද්ද මේ කරේ? අර බුදුහාමුදුරුව වදාළ කල්යාණ මිත්‍ර. හොඳ සම්බන්ධය. ඔයි කයි හොඳ එකමුතු. එතකොට ඒ එකමුතු වශයෙන් හොඳ සහාය. මේ ඔක්කොම අර කල්යාණ මිත්‍ර පාප මිත්‍ර කියන වර්ග දෙකේ පැත්තේ හැටියට පාපයා පාප සම්බන්ධයෙන් නරක අයිතිවාසිකම් ලබා දෙනවා නරක පුළුවන්කාරකම් ලබා දෙනවා ආ කල්යාණ මිත්‍ර ස්වභාවය නම් හොඳ අයිතිවාසිකම් ලබා ගැනීමට දිය හැකි සහාය දෙනවා එතකොට අපි උදාහරණ පැහැදිලිව මේ දේශනාවල කන් දීලා තියෙන නිසා මේ කවුරුත් දන්නවා බාහිර කෙනෙකුගේ කිසිම උදව්වක් ලබන්න බෑ ඒක ඒ බුද්ධලයට දෙන්නත් බෑ බාහිර කවුරු කල්යාණද කවුරු පාපද කියලා අපිට තෝරන්න බෑ. ඒකට කිසිම ලකුණක් නෑ. ඕන හැටි පව් කරන පුජ්‍යලය බොහෝම හොඳ ගුණවන්තය වශයෙන් පෙනී හිටිනවා ඕන හැටි මිශ්‍රවට. එහෙම මුකුත් ජන බාහිර උදව්වක් මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ. මේ කල්යාණ මිත්‍රය කිව්වේ මොකද්ද? අර කිව් කාරණා තුනක භාග්‍යවන්තයා හිමිකාරයා වුණ පුජ්‍යලයාට මේ කියන දේශනා තුලින් ඔහුගේ ධාරණයට වැටෙන තැම්පත් වෙන මනෝ ධාතුවේ තැම්පත් වෙන යම්තරමක් තමාට යහපත සලසන දැනීම තිබෙයි නම් ඒක හැම වෙලාවෙම වෙලෙම දුක් සැප දෙකෙහිම එක හා සමානව සහය වෙන කෙනයි කල්යාණ මිත්‍රයා හැටියෙන් අර සිංගාලෝවාද සූත්‍රය කියන්නේ දුක් සැප දෙකෙහිදීම එකාකාරව සහ වෙනවා මග අරින්නේ කැලෑ පනින්නේ රවටන්නේ. ඒකට දැන් අර ශීලවන්ත භාවය කිව්වහම අපේ සීල් කතා පැත්තක දාලා සිතේ උපන්නා වූ නරක අදහසක් ආපු හැටි මෙන්න මේ කැමැත්තක් එක්ක පදනම් වෙච්ච යම් හැඟීමක් තියෙනවා නම් ඒක කාමයාගේ කාම මිශ්‍රණයේ සිටවිල්ලත් ඒක අහිතකර තත්වයට ක්‍රියා කරන්න පුළුවන් කියලා මේ දේශනාවලදී යම් යම් ආකාරවලින් මේ අය දැනගත්තා. එතකොට ජීවිතය දුකෙන් මුදා මුදවා ගැනීමේ නියම මඟ වටහා ගැනීමට උනන්දු වෙන තැනැත්තාට අර කිව් ධාරණය සිතේ වැඩ කරනකොට ඒ සිත එනවත් එක්කම හැඟීමක් එනවත් එක්කම ඔහුට සිද්ධ වෙනවා මේ හැඟීම මගේ වචනෙට මගේ ක්‍රියාවලට දාන්න සුදුසු තත්ත්වයක් මගේ මේ සිතවිල්ලේ තියනවාද කියලා එයාට පුළුවන්කම ඇති වෙනවා අර කිව් භාග්‍යය ආදී මේ දේවල් තියෙන නිසා බලන්න. ඒ බලාගන්නේ කවුද යාට ඒ කිව්වේ? ඒ අවස්ථාවේදී කවුද යාට කිව්වේ? එයා ළඟ ඒ ඒ අවස්ථාවවල ඒ බුදුදහමට අනුව කරන විවරණ වලින් තේරුම් ගත්තා උදාහරණය දමාගත්තා උදාහරණය අවස්ථානුකූලව ඒ කාරණයට ඉදිරිපත් වෙනවා සමගම අන්න යහපත් උදව්වක් කිරීම සඳහා යහපත් සහායක් වීම සඳහා යහපත් ප්‍රතිඵල ලබා දීමේ අයිතිවාසිකමක් නිපද වීම සඳහා අර තමන් තමා ළඟ ධාරණය කරපෙව්වමයි ඒවමයි තමාට කල්යාණ මිත්‍ර භාවයට එතකොට මේ කල්යාණ මිත්‍ර භාවයට ඉඳෙනකොට එයාට එයා එයා එයා විසින් කළ යුතු යුතුකම මොකද්ද? එයාගේ ඉතු යුතුකම තමයි අර යම් කිසි දෙයක් තමාගේ සිතට ආවන. ඒ ආපු කාරණේ එක්තරා ප්‍රමාණයකින් අර කල්යාණ මිත්‍රත් එක්ක සම්බන්ධ වෙලා ඒ තමාගේ සහයටින් ඒ තියෙන අයිතිවාසිකමත් එක්ක සම්බන්ධ වෙලා කාරණයට බැහැ ගැනීම පමණයි අප විසින් ටිකක් ඉවසිලිවන්තව කරන්නේ. ඇයි මේ අප විසින් කියන කතාව උතෙන්ද දැම්මේ? ඒක වෙන ආකාරයකින් කියන්න ගියොත් කාලය යනවා. ඒ අපි කියලා කිව්වේ අර තියෙන වාග්යවන්තමකම් අයිතිවාසිකම් ටික මෙතෙන්ද යොදවලා ඒක ඉතු වෙනකන් ටිකක් අරකට ඉඩ දෙන්න ඕන ඒ කල්යාණ මිත්‍ර දැන් සාමාන්‍ය විදියෙක් එක්ක වුණත් යම්කිසි කතා බහක් ඇති කරගෙන දෙන්නගේ අදහස් ගනුදෙනු මේ කොමාරු කරගෙනයි යම්කිසි දෙයකට බහින්නේ. අන්න ඒ වගේ එහෙන් ලැබෙන්නා වූ තීරණය පිළිගැනෙන තුරු එයින් යම් ගැන තීරණයක් ලැබෙන තුරු එයා ඉවසිලිවන්ත වෙන්න ඕන. අන්න සීලවන්ත භාවයට මුල් පුරණ අවස්ථාව කල්යාණ මිත්‍රයයි කියලා කිව්වේ ඕකයි. එතකොට දුක්ඛ සැප දෙකෙහිම දුක්ඛ සැප දෙකෙහිම එක හා සමාන සහය වෙනවා කිව්වේ මේ මොකද්ද මේ දුක්ඛ සැප දෙක කිව්වේ ඊටාම අපහසු ඒ තම ඒ තමාගේ සිටිවිල වල ඇතැම් මේ ඇතැම් හැඳීම් එනවා මොනම ලෙසකින්වත් ඒක පැහැර අරින්න බෑ අපි කියමු තමන්ගේ මෑණියන්ට කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා ගන්න. එතකොට මේ අම්මා කියන හැඟීමත් එක්ක ඉස්සරහට එනකොට මොනම ලෙසකින්වත් බේරෙන්න බෑ. පැන්න ගමන් අර මිනිහා දෙල්ල විකණ්ඩයි හිතෙන්නේ. මොකද අම්මා නිසා. මේ දුක් අවස්ථාවක් මිනිහට දුක් අවස්ථාවේ කිව්වේ ඔරොත්තු නොදෙන වින්දනයක් ලැබෙන වෙලාව. දුකේ කියලා අපි හැමතැනම කතා කරන්නේ ඔරොත්තු නොදෙන වින්දනයක් කියලා. එතකොට ඔරොත්තු නොදෙන වින්දනයක් එන වෙලාවේදී තමාගේ අර කල්යාණ මිත්‍ර මේ වේගය අයිතිවාසිකම එක්ක වෙනා ටිකක් සම්බන්ධ වුණොත් නෑ අම්මා මගේ අම්මා තමයි නමුත් අම්මා මොකක් හෝ වරදක් කරලා ඉන්නේ කේන්ති කියලා එහෙම නෙමේ දැම්මම මේ අම්මත් එක්ක ජීවත් වෙන්නේ ඉතින් ඔච්චර කාරණා හිතන්න ඕනේ නැහැ ඒක බොහොම ක්ෂණික ඒක සිදුවෙන්නේ නැති නමුත් මේ අම්මත් එක්ක ජීවත් වෙන්න මං ඕනනම් අවුරුදු 30ක් 40ක් වගේ යන සසර යන්න ඕන අම්මා නිසා එක්කාසු කරගන්න පාප කර්මයෙන් මං සසර යන සසර යනකොට ඒවැයෙන් ලැබෙන දුක් මේ කවුරුත් ඒක නිසා අම්මව සනසනවා අර අම්මට අඩම් තීට්ටම් කරලා අම්මට ගහනයි මිනිහවත් මං සනසනවා කියලා පැන්න හැටි එයාට අර ඉතාම අපහසු මිනිසෙකුට සාමාන්‍ය පුතග්ජනෙකුට කරන්න අමාරුම දෙයක් තමයි මේ අවස්ථාවේ කියලා ඒ ඒක කෙරීමට සහාය වුණේ කවුද අර තමා ළඟ තිබිච්ච දැනීම පමණයි එතකොට ඊළඟට සැප දුක් සැප දෙකේ මේ සැප කියලා කිව්වේ මොකද්ද තමා ජීවිතුම් ජීවත් වෙන අතරේ තමාට নানা ආකාරවල নানা ආකාරවල විනෝද සුවය විඳින්න දේවල් මේ ලෝකෙන් ගලා එන ඒ වගේ තියෙනවා ඒ වගේම ඕන හැටි ලබා ගන්නත් පුළුවන්කම ඒ කියන අයිතිවාසිකම් එක්ක ජීවිතය තමා සම්බන්ධ වෙනකොට ලොකු මොහොතයක් ලොකු සතුටක් ලොකු ප්‍රීතියක් ඒ අවස්ථාවේ ආදී මුක්ති විඳින්න පුළුවන් නමුත් අර තමාගේ පැත්තෙන් කියනවා අන්න එතකොට එයා කරන්නේ මොකක්ද දැන් සමහරු කියනවා ඔය සාද වලට ගියාම ඉතින් එයාට ඉතින් නානා ඒවා තියෙනවලු ඉතින්. ඉතින් රවමත් ගිහිලා මිනිහා මොනවා හරි පොඩ්ඩක් ඉස්කටයක් කර මොනවා හරි ඉතින් ගැලපෙන එකක් අර රවුම යන්නේ මොකටද? අර ප්‍රෙෂර් එක තද කිරීම ටික බුරු බුරු දෙන. නැත්නම් එහෙම මේ වටපිට බලන්නේ අර කල්යාණ මිත්‍රත්වයේ එක්කගේ සබදකම ඊළඟට එහෙන් තීරණය දුන්නාන් පස්සේ තමයි මෙයා ඉතින් ගැළපෙන දෙයකින් අනර්ථයක් කරගෙන හිතවත් භාවයක් පවත්වාගෙන යුතුයකමක් ඉෂ්ට කරගෙන ඔය ඔක්කොම සම්පූර්ණ කරගෙන සන්තෝෂෙන් දොට්ට බහින්න පුළුවන් උනේ අර දුක සැප දෙකේදී එක හා සමානව සහය වෙමින් තමා වර්ධින් බේරා ගන්න හිතවත්කම ඒ සහයත් තමා විසින් ජීවිතය තුළට ඇතුළු කරගත්ත නිසා. එතකොට මේක එක දවසක් මෙහි මහා විශාල ප්‍රශ්නයක් මතුවුණා. ඒක මෙතෙන්දි දෙට ගන්නේ මේකට සහායක් වශයෙන් තමා ළඟ තියෙන දෙයමයි තමාට යහපත සලසන්නේ කියන එක. මොකද්ද? කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ යම් කිසි කෙනෙක් රහත් වෙන්නේ නැතිව. තමත් කෙනෙකුට රහත් වීම පිළිබඳව අවවාද අනුශාසනා කරපුවාම ඒ බුද්ධලයා කොහොමද රහත් වෙන්නේ? මොකද රහතන් වහන්සේ කෙනෙකුගෙන් අවවාද අනුශාසනා නොලැබේ. නමුත් දේශනාවේ සම්පූර්ණයෙන් පෙන්නලා තියෙනවා ගුරුවරයා රහත් වෙන්න ඕනේ නෑ. තමා ළඟ දීපක්ක ප්‍රඥාව තියෙනවනම්. මේ දීපක්ක ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඒ ඔක්කොම ගුරුවරයාගෙන් ලැබෙනවා මේකයි මේ මේකයි මේ මේ විදිහටයි මේ විදිහටයි සංයෝජන වැඩ කරන්නේ මේ විදිහටයි ඒ වාට සහාය කර ධර්ම මත වෙන්නේ මේ විදිහ ඒ ඔක්කොම ලැබිලා තියෙනවා නමුත් ගුරුවරයා කොච්චර ළඟ හිටියත් ගුරුවරයා රහත් උනත් මෙයාගේ සිතේ අර ඒ අවස්ථාවලට එන හිතකර අහිතකර දේවල් හඳුනලා ඒ වෙලාවේදී තමා ගෙළුවරින්ම රහත් වෙනා මිසක කොයිතරම් ළඟ කොච්චර ගුරුවරයෙක් එක්කවද අක්කදරහත් ඒ තමා ළඟින්ම තමා විසින් කලින් දැන කියාගත්ත දේවල් ඒ අවස්ථාවට ගැලපෙන විදිහට දාගෙන දාගෙන ඒ සුද්ධිය කරනකොට අන්න අන්තිමට එයාට පේනවා කිසිවක් සුද්ධ කරන්න දැන් නෑ ඔක්කොම ඉවරයි කියලා. ඉතින් සුද්ධ කරලා සුද්ධ කරලා එයා කරන්නේ එයාගේ නුවණින්. අන්න ඒ වගේ. මෙලොව වශයෙන් අපි විඳින්නා වූ දුකෙනුත් පරලොව වශයෙන් දුකින්නා වූ දුකෙනුත් සංසාරේ දීර්ඝ කාලීනව ගෙන යන්නා වූ දුකෙනුත් නිදහස් කරන්න කවුද අපට සහාය වෙන්නේ අප අප ළඟ ඇති කරගන්නා වූ දැනීම තමාගේ సంతానගත කරගත්තා වූ නිර්වුල් උගස්කම වැටහීම තේරුම් ගැනීම මේවා මේවා තමයි Tamanට සහාය පිණිසම. එතකොට ඒක වැට කරන වැඩ කරන බව දන්නේ කොහොමද? ඒ කල්යාණ මිත්‍රයා Tamanගේ තමන්ගේ සහයට අවස්ථාව එළඹෙන බව ඉස්සරහට එන බව දැනගන්නේ කොහොමද? කාන්තයෙන්ම තමන් සිතක් පහළ වෙනකොට ඉස්සල්ලාම යාට වැටහෙන්නේ මේ මේ අදහස. තමන්ට මොන පැත්තෙන් ගමන් කරන එකක්ද? ඒ ගමන් කරන ඒ පැත්තට අනුව මා මේ අවස්ථාවේ පාවිච්චි කළ යුතු වචන මොන විදිහේ පාලනයකින් යුක්ත විය යුතුද ක්‍රියාවලින් පාලනය විය යුතුද කියන එක ඔහුට ඒ ඉස්සෙල්ලාම ක්ෂණික වේවා තීරණය කළයි කරලයි වචන කියන්නේ හැඩ ගහන්නේ ඉතින් මිනිහා ඔළුව පාච් කරන්නේ සංවිධාන ඔක්කොම අර ඇතුලින් ආපේ ඒකට ඒවා මුකුත් නොදැන කිසි කෙනෙකුට අර කිව්වාම ඉතින් සිල් සමාදන් වෙලා ඔය ඉන්න පුළුවන් ගුලි වෙලා නමුත් අර නියම ප්‍රයෝජනවත් ආකාරයෙන් ඉන්න හැමතැනම යන එන හැමතැනම සීලවන්තයා වෙන එකයි වීමයි මෙතන පෙන්වන්නේ ඒකයි ප්‍රයෝජනවත් ඔන්න සීලවන්ත භාවය මේ ආරම්භ කලේ මොකද්ද අර ගති තුන එක්හසු කරලා ඒ ගති තුනේ අනුසාරයෙන් මිනිහාගේ ගුණවත් ජීවිතයට සම්පූර්ණයෙන්ම ආරම්භය දෙන්නේ මොකෙන්ද? සීලෙන්. ඒකයි සීලය ගැන කතා කළේ. එතකොට මේ සීලය කියන වචනය සාමාන්‍ය පුරුදු වචනයක්. නමුත් මේ පෙන්වන්නේ ආපුචිත්ත වේගය ආපුචිත්ත වේගය අර තමන්ගේ වචන එක්ක ක්‍රියායක සම්බන්ධ කිරීමේ පාලනයටයි මේ මේ නම දීලා තියෙන්නේ. ඔන්න එච්චරයි සීලය ගැන අපි කියන්නේ. දැන් මේ කර්මයයි කර්ම පත්‍යයි කියලා දෙකක්. ඒක කර්මය කර්ම පත්‍යක් වෙන්නේ ඒක ක්‍රියාව නැගුණා. දැන් සමහර වෙලාවකදී බැරි කම නිසා ප්‍රබල පුද්ගලයෙක් ඉන්න ගහන්න හරි බහින්න හරි ඉන්නවා. එයාට එයාට විරුද්ධව ක්‍රියාවක් කරන්න බැහැ. ඒක හොඳ කම නිසා නෙමෙයි. බය නිසා. ඉතින් එයා අපපතේ වැටෙනවා කියන්නේ. ඒක මොකද ක්‍රියාවක් දෙන්නේ නැහැ බය නිසා. බය නිසා මිනිහා නිශ්ශබ්ද ඉන්නවා. මිනිහා නිකන් එහෙම අපිට නිකන් හිතිය වගේ පෙවුනට මේ මගේ කණ්ඩ ඇත්තම් කියලා හිතන් ඉඳනවා. එතකොට වචනේට ඇවිල්ලා ඈ වචනේට ඇවිල්ලා වාක් විඤ්ඤාප්තිය හැදිලා ඉවරයි. පිට කරන්න ඕනේ නැහැ විඤ්ඤාප්තිය හැදිලා ඉවරයි. වචනේ හැදුනනේ. ඊළඟට අර කණ්ඩෝනේ කියන එකට ඇත්තමයි මිනිහට පණ තියුණා නම් කනවා. ඈ ඒක නිසා මේ කන සම්මතිත් ඇවිල්ලා ඉවරයි. බැරි නිසා ඉන්නේ. එතකොට එයාගේ කාය විඤ්ඤාප්තියත් ඇදිලා ඉවරයි. වචී විඤ්ඤාප්ති, කාය විඤ්ඤාප්ති කියන මේ දෙකම හැදිලා අවසానයි. ඒක නිසා කවදාවත් එයින් බේරෙන්න හම් වෙන්නේ නමුත් අර ගහන මිනිහට වඩා සමාජයට එයාට විපාක වැඩි වෙන්න පුළුවන්. මොකද අර මිනිහා ගැහුවේවර හුඳට දුන්න කියලා එයා සැලෙනවා. අර මිනිහව නෙමෙයි අදත් හැනිසනම් කහගන්න බැරිව නෙමෙයි මගේ බැරිකම නිසානේ උන්ට හොඳ සිද්ධ වෙන්නේ හොඳයි හොඳයි ගගාරක දික්කොත් ඒක නිසා අර කර්ම සමහරට යට වැඩි වෙන්න පුළුවන් තේරෙනවද මාත් ආ කල්යාණ මිත්‍රතාවයයි සාමාන්‍ය දෘෂ්ටියල තමයි කියන කතාව කරන දෙන්නේ දෙන්නේ අපේ ඇතුළේ ඉඳගෙන අපිට කියනවා වගේ අපිට තේරෙන්නේ. කවුද දෙන්නා? මේ මේ කම හදනකොට මේ හොඳ නැහැ මේ කම එපා කියලා අදහසක් තවත් දෙන්න. පංචස්කන්ධ දෝෂයෙන් පාස්සේ විතරක් උදාගේ උපදන් ඇති වෙන වේගයේ තේජස් වේගයට අනුව දැන් මේ සතහන් දෙකක් නැවත වැඩ කරන්නේ එකක් සතහන එක තවත් සතහන. එතකොට දැන් නරක සතහන වැඩ කරන්න උවමනා කරන තේජස් මට්ටම පංචස්කන්ධයෙන් මතුවුණු හැටි අතර ඉස්සරම ක්‍රියාත්මක වෙන දස නරක සතක්. එතකොට නරක සිතිවිලි දෘෂ්ටි සිතිවිලි තමයි එදිරියට එන්නේ. එතකොට දැන් තේජස් වේගයේ අංශක 100න් තියෙනවා නම් 100ට ගහම බලවත් ක්‍රියාත්මක වෙනවා. එතකොට අර හොඳ සිතිවිල්ලක් දෙන්න ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව් එයා අංශක 200ට එක ගහලා තියෙනවා. දැන් 100 එකක් මේ මේ සිවිලා ආවිස්සරාට ඒක මඩින්න නම් මම හොඳ සටහන් අංශක 200ට ගාලා තියෙන්න. එහෙම නැත්තම් බෑ. ඒක තමයි මේ කිව්වේ භාග්‍ය වර්ණ ආරෝග්‍ය කියලා කිව්වේ මොකද්ද? එයාගේ ඒ ශක්ති මේ කාර්යය කිරීමට නම් සූසු අන්දමින් නොතිබුණොත් එයාට ඒක කරන්න බෑ. එයා අයින් වෙන්න ඕනේ. ඒව හරි යහනකම් එයා කිව්වේ ඉන්න ඕනේ ඉතින්. කරන්න දෙයක් නෑ. ඒ හොඳටම බලවත්ව තියෙන්න ඕනේ. ආන හැම ඒ බලවත්ව තියෙන්න ඕනේ. ඒකනේ මේ කවුරුත් බැරි පුළුවන් ගායේ. මේ සෑ වෙනවා නොබල. මේ ඇවිල්ලා ඉතින් වැටලා මේ පෑ ගත කරන්නේ මොකටද? ඒ සටහන් බලවත් කරනවා. මොකද ඒක නැතුව කාගෙන්ද කොහොමද මේක කරගන්නේ කියලා අර භාග්‍ය තමයි මේ පිළිබඳව ගතියුතු තීරණ ගැනීමට ශක්තියක් මේ අයගේ තුල තිබුණා. ඒකයි මේ කරන්නේ. ඉතින් මේ අපි කරන වැඩේ ගැනයි මේ අපි කතා කරන්නේ. නැතු මේ <clears throat> වෙන කිසිවක් නෙවෙයි. අන්න ඕකයි ඒකට දෙන තීරණය. ඊළඟට මේ කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයේ උඩ යම් කිසි කෙනෙකුගේ සීලවන්ත භාවය එනවා නම් මතු වෙනවා නම් එයාට කිව්වා එයා Brahmachari පුජ්‍යලෙක් කියලා. එයාට නම් කරනවා භ්‍රමචාරී කියලා. භ්‍රමචාරී කියලා කිව්වේ චාරී චාර શબ્දයෙන්නේ හැසිරීමට. එතකොට මේ බ්‍රහ්මචාරී කිව්වේ එයාගේ හැසිරීම සුද්ධයි. පිරිසිදුයි. එතකොට ඒ හැසිරීම එයා තුලේ සංවිධානය කිරීමේදී ලකුණු ඉදිරිපත් කරන්නේ අර සීලවන්ත භාවයට, කල්යාණ මිත්‍ර සම්බන්ධයෙන් මේ භ්‍රමචර්යාවට ඉන්ද්‍රිය සංවරය. ආන්න කල්යාණ මිත්‍ර මේ මේ මේ ධර්මචර්යාවට ඉන්ද්‍රිය සංවරය දුන්නා සීලයට කල්යාණ මිත්‍ර සම්බන්ධය දුන්නා. එතකොට මේ කල්යාණ මිත්‍ර සම්බන්ධයේ ඇතුලෙන් එන අර ධාරණය මනෝධාතුව නැත්තම් මොලේ සටහන් වෙච්ච ඒවායින් එන උදව්වක් සහයක් තමයි මේ කල්යාණ මිත්‍ර කියලා අපි ගත්තේ. ඒ කියන තමයි විග්‍රහ වුනේ. එතකොට ඒ පුජ්‍යලයාගේ භ්‍රමචර්යාව පිරිසිදු හැසිරීම සංවිධාන වීම ඉන්ද්‍රිය සංවරයෙන් විය යුක්තක් හැටියට ඔන්න බුදුහාමුදුරුවෝ එතකොට මෙතනදී ඉන්ද්‍රිය සංවරය කියලා ගත්තාම අර කිව් කල්යාණ මිත්‍ර ක්‍රියාකාරීත්වය කරන මනෝ ධාතුවත් එක ඉන්ද්‍රියක් මනේ ඉන්ද්‍රිය. ඒක අභ්‍යන්තර ඉන්ද්‍රිය. අභ්‍යන්තර ඉන්ද්‍රිය. ඇතුලේ ක්‍රියා කරන සිත පහල කිරීම සිත පහල කිරීමට සහාය වෙමින් අධිපතිකම් කරන එක කොටසක් මනේ ඉන්ද්‍රිය මොලේ. එතකොට මේ කියන්නේ මේ ඉන්ද්‍රිය මොනවද? ඒකත් ඇතුළු. ඇසකන නාසය දිව ශරීරය කියන මේ පහ මේ පහ අර කියන තමාගේ බ්‍රහ්මචාරී ජීවිත රටාව ගෙන ගෙන යන බව පෙන්නන ලකුණු පෙන්නන කොටස් පහක් තමයි ඇසකන නාසය දිව ශරීරය. එතකොට අපි ගම් එක කෑල්ලක් එයි යම් කිසි කෙනෙකුගේ කාමසිත පහල කරන යම් කිසි කෙනෙකුගේ දර්ශනයක් වැටුණා ඇඳුම් පැළඳුම් ඒවා අඩනිරුවත් ස්වරූපයක් පෙන්න විදිහේ ඇඳුම් පැළඳුම් ඇඳගත්තේ යම් කිසි නිමිත්තක් තමාගේ ඇහැට මෙහෙම වැටිච්ච හැටියෙම එයාට වෙන්නේ මොකද්ද එයාට වෙන්නේ එයාගේ අර සීලවන්ත භාවයත් අර කිව් භාග්‍යවන්ත අයිතිවාසිකම් තුනක බලපෑමක් නිසා මෙහෙම වෙච්ච ඇටි ඩොග්ගල් මේ පැත්තට ආවම. ඒ හරවන කොටම මෙයා දැනගන්නවා භ්‍රමචාරි. හැසිරීම ඉතාම පිරිසිදුයි කියලා. නැතු මේ මේම මේ බල බල අනේ අපි නෑනේ මේ කී කිය මේ නටවන මිනිහට භ්‍රමචාරියෙක් නෙවෙයි. අනිකම් පිස්සු මලේ ලව්වක්. නමුත් මේක નિરાයාසයෙන් මැෂින් එකකින් වගේ මෙහෙම වෙන්න ඕන. ඒක නැතුව මේ මෙහෙම කරලා හිමීට කවුද ගන්න? එහෙම බෑ. ඒක නිකන් දියාරු හැඩයක් ඒක තියෙන. මේක නෙවෙයි අරක පටස් ගාලා හරවන්න ඕනේ ගස්සලා කොහොමද කිව්වොත් සරපේ දැක්ක හැටි පණින්නේ කොහොමද මුදින්? පොඩ්ඩක් ඉඳ මොකෙන්ද දන්නේ නැහැ මෝ කිය කියන්නේ දැක්ක හැටි පැන්න දිව්වා අන්න ආහාරයට ගිහිල්ලා අන්න මම මොකෙන්ද ඉන්න යන්න පහෙන් කියලා අනිත් ඇයට කියන්නේ පැනලයි අන්න ඒකයි ඉන්ද්‍රිය සංවරය ඇයි ඉන්ද්‍රිය සංවරයකට බ්‍රහ්මචාරී උනේ එහෙම පන්නපු නිසා පෙන්නනව ඇතුලේ පුදුම ශක්තියක් හැදිලා තියෙනවා දැන් ඔය එන්ජින් වලත් ඒක ඒ ඒ දේවල් ඒ ක්‍රියාවල් කරන්න ඒ ඒ කෑලි ඉස්සරහට එනවා. ඉතින් ඒව එන්නේ නැත්නම් එන්ජිම ලෙඩ. ජීල් ගල්වල බලන්න ඕන. අන්න ඒ වගේ මේ අපි කියන බ්‍රහ්මචාරී පුජ්‍යදාව ඉන්නේ සමහරු කහරෙදි පෙරවගෙන ඔළුව මොට්ටක් කිලි දාගෙන කවුද බ්‍රහ්මචාරී. නමුත් ඒ චාරි ගත්තොත් බොහොම බොහොම මදි. නමුත් මේ බ්‍රහ්මචාරිත්‍ය අර ජැට්ටක් කරන්නේ වගේ. හැර විච්ච හැටි යා දන්නවා මගේ චිත ප්‍රඥාදී. හේතුව මේක ගස්සලා මේ බේරන ගැජට් එක කෑල්ල මගේ ළඟ හැදිලා තියෙනවා. අන්න මට ලොකු භාග්යක්. එතකොට මේ දර්ශනේ ඒ වගේම ස්පර්ශයත් යන්තම් තමන්ට කාම චේතනා පහළ වෙනවා. ස්පර්ශයක් ලැබෙන හැඟීමක් ආපැති මිනිහා ඒ අත සමහර වෙලාවට කොහේ හරි අතුල්ලයි. මේ ඒක වෙනස් වෙන්නේ. ඒ මොකද අර ඒ අනු ඒට අනුව මගේ හිත රක් වෙන්නවද අරක 4:10 වේලාව නේ එතකොට උපාසකා උපාසිකා මාතාව විතර ඒච්ච භක්මචාරී සත්‍යෙන් යම් විවාහයේ වස්තු ඒයා ඒච්ච භක්මචාරී සත්‍යෙන් දැන් සමහරු යම් දැන් දේවල් ගන්නවා මේ රස බලන්න. සමහරවන්න ලෙඩෝද කරන්නේ. එකම ක්‍රියාව මීට එහා මට ඒක විස්තර කරන්න බෑ නේද පුළුවන්. කවුරුත් නැද්ද ඔන්නේ? මේ මේ එකම ක්‍රියාව අර කාමක බුද්ධලියෝ රස විඳීම තමයි රස විඳීම සඳහා ඒ කාරණේ ඉදිරිපත් වෙනවා. විසාකාව එහෙම නෙමෙයි. ඒ තමාගේ ශරීරයේ පවතින අර වේදනාවක් නැති කරගන්න අදහසින් අර තාම ඉතින් කාමරාග ව්‍යාපාද තියෙනවනේ ඒවත් එක අර තමන්ගේ ස්වාමියාට තමාගේ ඉති යුතුකම් ඉෂ්ට කරන අදහසින් ඔය නීති යටතේ විවාහ වෙනකොට අර ලෝකීය ස්වરૂපයක ගහලා යනවා. එනවනේ. හරියට ලෙඩ හොඳ කරන්න සමහර බෙහෙත් දෙනවා, සමහර පැණි රාහන්ද බඳෝය. අරිෂ්ඨ මොන්න සමහර වාසයි පැණි රාහන්චා. සමහර නෑ ඒක නෙමෙයි මේ ලෙඩේ හොඳ කරගන්නේ බොන්නේ. අන්න ඒ දෙකයි යෝගේ තියෙන්නේ. ඒක ඉතින් ඒ ගැන වැඩි දුවන්න ඕනේ නැහැ ඉලන්දාරින් ඩෝවා වුණා. අපල හරක් නිමිත්තක් නිමිත්තක් හැට යෝන් හැකියාව කර ඒ නිමිත්තෙන් ඇහැ අරවල ගන්න අවසරේ නිමිත්තේ පලා යෑමක් නෑ නෑ නෑ ඒවලෙම අර ක්ෂණික හැඟීමක් දෙනවා සිතට ඕක අනර්ථ විෂම දෙයක් කියලා. එතකොටම සිතේ වේගයක් මතු කරනවා අර ඒක මේ පැත්තට හරවන ග්‍රන්ථීන් තියෙනවානේ ඒවා ක්‍රියාත්මක කරන ක්ෂණික. එතක ඒක නිසා මේක හැදෙන්නේ. අසල බෞද්ධ ප්‍රතිපදාවේ යෙදවතර ඒ කියන්නේ අර හරවලා ඒ පලායාමට උත්සාහ කිරීම නෙවෙයි ආදීනව දැකලා එහි ආදීනවය සලකලා සීලවත් වීම ඔව් ඒ ඉස්සෙල්ලා මේ අදියර ඉස්සෙල්ලා මේ නටුන් නටන අය අර ලීයක් අල්ලගෙන දණ්ඩියමේ නටනය කියලා නටනවා. මොකක්ද දන්නවද? ඒ කකුල් ඒ ගානට හරවන්න බෑ අර කල්ලගෙන නටන්න. මේ ඔක්කොම හොඳට උනාට පස්සේ ඔය බලා හිටියට කමන්නේ ඒ තැනට එන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා බලා හිටියොත් මොනවද දන්නේ? දැනුණානේ? බලා ඉඳලා පස්සේ මට හොද්දට විනාය කියනකොට බලා ඉඳලා තමයි උටව ගන්නුනේ ඒක අර ඒ විදිහට වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කළා අර විදිහේ තමාගේ සිතේ තියෙන කාම ශක්තිය සම්පූර්ණයෙන් පිහදමුණට පස්සේ හරවත් දෙකක් නැහැ කාමයයි අර හැරෙන්නේ කාමය විහිං ඕකමට හොඳ නැහැ කියලායි අර කතා කරන්නේ එතකොට කාමයේ ගියාට පස්සේ කාටද හොඳ නැත්තේ? කාටවත් හොඳ නැත්තේ නෑ. ඔව්වත් ඕමයි මේ අපිත් ඉන්න ඔච්චර. ආන් ඒ කාමයේ විහිනුයි කාමයේ අඩු. ඒකට කියන්නේ කුසලයේ කියලා. ඈ කුසලයේ කියලා කියන්නේ ඕකට. ඒ කුසලයේ ගියාට පස්සේ කාටද මේක නරක? මෙන්න නරක ඕක නරක වෙන කවුරුත් මෙතන නෑ. මොකද පොඩ්ඩක් හරි තිබුණොත් තමයි ඒකට තමයි විසදාන්නේ. පොඩ්ඩක් කර නැත්තම් කාටද විසදාන්නේ? ඒක නිසා හැරෙන්න ඕනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේ මේ අවස්ථාවේදී රහතන් වහන්සේ බොහොම නිර්වල හිටියා. නමුත් ප්‍රත්‍යජන භික්ෂුන් වහන්සේලා කල්බුල් කල්බල වුණා මේ අවස්ථාව. අන්නෝකයි අදිටින දේශනාව ඉතින් එහෙම කරන්න ගන්න කැලලක් ගන්න බෑ. ඔන්න Brahmacharyaව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව කිරීමේ ලකුණ මොකද්ද? ඉන්ද්‍රිය විසින් සමංගයේ Brahmachari ස්වરૂපය ඉදිරියට විස්තර කරන පෙන්නනවා. මෙච්චර හොඳ කෙනෙක් ඒ හොරකමක් අන්සතු දෙයක් මේක අන්සතුද ඔව් මඩකින් ඉන්න අවුරුදු ගාන කිසියා ඉන්න ඕක ගන්න බෑ ඒකයි ගන්නවා ගන්න බෑ ගන්න ඉඩ දෙන ඒ වේගය දෙන්නේ නැහැ හින් තද කරනවා ඔන්න ඔය தත්ත්වයට ප්‍රතිපත්ති රකින්න කුජලයන් වශයෙන් අපේ ජීවන රටාව සකස් වෙන්න ඕන හොඳයි දැන් අද ත්‍රිවිධ හොඳ හොඳ හොඳ දැනීම අතීතේ විතරක් අතීතේ නෙවෙයි දැන් ඔයාගේ අතීතේ තැම්පත් කරගත්ත දේවල් වලින් ඔයා මේ කරන්නේ මෙහාට ඇවිල්ලා ඒවා දැන් මේ ජීවිත රටාවට එක්කාසු විය යුතු දේ දැනගත්තා ඒ දැනගත්ත දේවල් තමයි ඔයාගේ ඉදිරි ජීවිතේ නිසිමකට ගමන් කරන්නේ කර්මපතේ වෙන්නේ කර්මපතේ කියන්නේ කර්මපතේ කියන්නේ ඒ නරක වැඩ අකුසල කර්මපතේ කියන්නේ නරක වචන නරක ක්‍රියාවල් සම්බන්ධ වීම. කුසල කර්මපතේ කියන්නේ ඒ වැඩවලට තමාගේ ඒ නරක ස්වરૂපෙන් තමාගේ වචන සම්බන්ධ නොකිරීමත් ක්‍රියා සම්බන්ධ නොකිරීමත් නරක විදිහෙන් නැතුව හොඳ විදිහට කරපු හැටි ඒක කුසල කර්මපතේ වෙනවා. කුසල අකුසල දෙකටම කර්මපත දෙකක් තියෙනවා. මොන පුත්‍රයා සිංහලෝම හොඳයි ඒ કોઈ සූත්‍රේ හරි ඔය කියන සම්පදා තුන කොයි එකක්ද වට ඉස්සරහ ගන්නවද? උත්තාන සම්පදා ආදී කිවනේ සම්පදා හතර ඔව් ඉතින් මේකේ ඒකේ හැප්පෙන්නේ නැත්නම් ගැලපෙන්නේ නැත්නම් මොකක්ද කියලා මම අහනවා. ඔව් ඔව් කල්යාණ මිත්‍රයෙක් කිව්වොත් මොන මොන තාලින් කිව්වත් එකම අදහසයි. එතනත් මේකමයි. කොතනත් මේකමයි. කල්යාණ මිත්‍රය කියලා හිතන් බාහිර අයිතිවාසිකම ගැන බොහෝ විට උගන්වනවා එහෙමකුත්. කල්යාණ මිත්‍රයෙක් තවත් කෙනෙකුට හොයාගන්න බෑ. ඒ විදිහ ගන්න මොන කම්දාල් කුණු කම්දාල් කියනවද දන්නේ නැහැ. තේරෙනවනේ? අල්සමත් මේ දැන් සීලය සම්බන්ධව කියනවා ඉන්දිය සංවර සීලය කියලා. ඒකයි මේ බ්‍රහ්මචර්යාවය කියන දෙකම එකක් උදාස. අර සංවරය කෙරුව සීලේ මේ මේ මේ මේ මොකද ඉන්ද්‍රියන් සංවරය කෙරෙව සීලේ ඊළඟට බ්‍රහ්මචර්යාව රැකෙන බව ඉන්ද්‍රියන්ගෙන් පෙන්වුවා මේ බ්‍රහ්මචර්යාව දෙකයි අපෙන්දි සීලේදී එයා සංවිධාන කළා ඒ හුරුව මේකෙදි පෙන්නනවා බලක දැන් සංවිධාන වෙලා ප්‍රතිපද. තරම් ඒ තරම් මේ අර ඒහි පස්සික අතේ තියෙන නෙල්ලි ගෙඩිය වගේ මේක ඒ මේ අත පෙල්ලන්න පුළුවන් කියලා බුදුහාඳුරු කිව්වේ ඒකයි ඕනම කරුණක්. මේක අස්සර දාපුවම ඔක්කොම නිරවුල් වෙලා ඒ තරම් වටිනා ධමක හිමිකාරයයි මේ අය. ඉතින් ඒකේ හිමිකාරකම පරිහරණය කරගන්න ශිරු දිව්‍ය රාජ සමයාගේ පිහිට ලැබුණා. ඒක නිසා දැන් අද අපි මේ සාකච්ඡා කරමින් රස කරගත්තා වූ අප්‍රමාණ කුසල ශක්තිය ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිගුණ සියලුම දිව්‍ය රාජ සමයා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිතය හැමගේ ගමන් කරවීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයටත් තම තමන් නමින් නැසීමේ පරලෝකීය මෞපියාදී ඥාති වර්ගයටත් මොහොත පින්න දුන්නත් නොසතුන්නත් තම තමන්වත් මේ ශක්තිය කාන්තයම සියලු දුක් නිවාලන්නා අමා මහ නිවන් පිණිස හේතු වේවා යම් සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන කාරණා ආකාශට්ටාජ ඥාතීන් බින්දෙ නිදම්මේ සමතම නිවන් සුලබේවා කියලා ප්‍රාර්ථනා කරමි අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිම්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු